අපේ බුද්ධික මහත්මයා අත උස්සලා තියනවා මේ YouTube එකේ හරි Zoom එකේ හරි ප්‍රශ්න තියනවද තව? හඳුරේ YouTube එකේ රොදුරු මහත්මයා අහලා තියෙනවා ශ්‍රාවක බුද්ධි සත්‍යයකුත් බුදුවරයෙක්ගෙන් විවරණ ලබන්නේද කියලා. එච්චරයි තියෙන ප්‍රශ්න. ශ්‍රාවක බෝසත්තුරු බුදුවරුන්ගෙන් විවරණ ලබන අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒක මේ අර මහ බෝසත්තුරු විවරණ ලබනවා වගේ අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි. එතකොට අපි හිතමු මේ මහබෝසත්වරේ දැන් මහබෝසත්වරේ විවරණ ලබන අවස්ථාව වෙනකොට ඒ ශ්‍රාවක පාරමිතා පුරාගෙන යන විශේෂ චරිත ඒ තැන්වල හිටියොත් ඒ අය යම්කිසි කාර්යයක් කළොත් එබඳු තැන්වලදී අර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නට පුළුවන් මේ ඒ ශාසනයේ මේ තනතුරට යන කෙනයි. එහෙම නැත්නම් බොහෝ අවස්ථාවල මුල්ම අවස්ථාවේ වෙන්නට පුළුවන් මේ විවරණය ලබන්නේ ඒ කියන්නේ දැන් ශ්‍රාවක චරිත දිහා බලනකොට අපිට පේනවා සරියුත් හාමුදුරුව මුගලන් හාමුදුරුව උන්වහන්සේලා අර පෙර තාපසවරු හැටියට ඉන්නකොට මතක හැටියට විපස්සී බුදුරජාණන් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එතකොට ඒ කාලේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩම කළාට පස්සේ මේ අය තමන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යොත් එක්කලා විශේෂයෙන් සරියුත් හාමුදුරුවෝ තමයි ඒකට මුල් වෙන්නේ ඊට පස්සේ තමයි තමන්ගේ මිත්‍රයාට ඒ පණිවිඩය කියන්නේ එතකොට මේ මල් වලින් යහන් හදලා බුදුරජාණන් වහන්සේට පූජා කරලා හත් දවසක් මුළුල්ලේ තථාගතයන් වහන්සේට මහා පූජාවක් කරා එතකොට එහෙම පූජා කරලා තමයි ප්‍රාර්ථනාවන් කරන්නේ. එතකොට ගොඩක් වෙලාවට මේ විශේෂ ප්‍රාර්ථනා කරන අය යම් බුද්ධ ශාසනයක ඒ බඳු පැතුමක් කරන අය දැකලා තමයි ඒ අයත් කල්පනා කරන්නේ මටත් මෙහෙම ප්‍රාර්ථනාවක් කළොත් හොඳයි ඒ හිතුණු ගමන් ඒ ගොඩක් දෙනා ඒ අදහස අපි අර මුලින් කතා කළේ ප්‍රාර්ථනාව කියලා ඒ ප්‍රාර්ථනාව පෙරදරි කොටගෙන යම් විශේෂ පින්කමක් කරලා තියෙනවා කරලා බුදුරජාණන් වහන්සේට උපස්ථානයක් කරලා දෙනවා. ඒතකොට හුඟක් වෙලාවට බුදුහාමුදුරුවෝ එවලම විවරණේ දීලා තියෙනවා මේ කරපු කුසල බලයෙන් ඔබගේ ඒ අනාගත ප්‍රාර්ථනාව අසවල් බුද්ධ ශාසනයේදී සඵල වෙනවා කියලා. ඉතින් එතකොට ඒ වෙනකොට සමහර විට ඒ ශ්‍රාවකයා ඒ ප්‍රාර්ථනාව සසරේ දිගු කලක් අරන් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මුලින්ම ගොඩක් වෙලාවට ඉතින් අර එහෙම ශ්‍රාවකයෙකුට එහෙම තනතුරක් දෙනකොට මහත් එහෙම ප්‍රාර්ථනා කරන්න ඕන කියන අදහසක් එන්නෙම සාංශාරික වශයෙන් ඔහුට ඒ පිළිබඳව යම් හැඟීමක් තිබුණු නිසා. එතකොට පෙර භවවල ටික ටික ඒ පිළිබඳව අදහසක් තිබිලා අර බුදු කෙනෙක් හවුනේ විශේෂ ශ්‍රාවකයෙක් තනතුරු ලබනකොට අන්න තමන්ගේ අර පැතුම ඉස්මතු වෙලා එනවා. අර බෙරහඬ පුරුදු කෙනාට බෙරහඬ ඇහෙනකොට මේ බෙරහඬයි කියලා මතක් වෙනවා වගේ ඒ තනතර තමන්ගේ පැතුම සිහි වෙනවා. එතකොට ඔහු ඒ අවස්ථාව උදව් කරගන්නවා බුදුරජාණන් වහන්සේට විශේෂ පූජාවක් සිද්ධ කරලා අර තමන්ගේ ප්‍රාර්ථනා බුදුහාමුදුර ඉදිරියේ කරන්න. එහෙම කරපු අවස්ථාවල වැඩි හරියක් තැන්වල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ කුසල බලයෙන් ඔබේ පැතුම ඉටු වෙනවා අහවල් බුද්ධ ශාසනය ඉතින් එතකොට සමහරට මේ පළවෙනි වතාව වෙන්න පුළුවන් බුදුහාරන්ගේ විවරණේ ආයේ කවදාවත් ඒ විවරණේ නොලැබෙන්නත් පුළුවන්. එහෙම නොලැබුණයි කියලා ගැටලුවක් නෑ. අර බුදුහාමුදුරුවෝ ඉදිරියේ එහෙම ප්‍රකාශනයක් බුදුහාමුදුරුවෝ විසින් එහෙම කළා නම් ඒක ස්ථිරයි. ඒක තමයි විවරණේ. එතකොට ශ්‍රාවකයෙකුට බුද්ධ සම්බුද්ධ විවරණයක් ලැබිය යුතුමයි කියලා නියමයක් නෑ. හැබැයි බොහෝ අවස්ථාවල ඒ බුද්ධ ශාසනයක අර විදිහේ විශේෂ පින්කම් කරලා ප්‍රාර්ථනා කරපු අවස්ථාවල බුදුවරු විසින් එහෙම විවරණ දීලා තියෙනවා. නමුත් ශ්‍රාවකයෙකුට මේ විවරණය අත්‍යවශ්‍ය බවක් නෑ. සම්මා සම්බුදුවරයෙකුටයි මේ විවරණේ අත්‍යවශ්‍ය බව තියෙන්නේ. මම හිතන්නේ ඒක පැහැදිලි වෙන්නත් ඇති. එහෙමයි බොහොම පින් අවසරයි.